හොඳයි අපේ ස්වාමීන් වහන්සේ මෑණියුරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉස්සෙල්ලා මතක් කරගත්ත විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු මම රජී මන්තට ආර්දනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කිය. අවස්ථරාපේ හඳුනේ ගත්තර ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස නොදැනී සිතුවිලි ඉතා අඩුව සැහැල්ලුවෙන් සිටීමට පුළුවන්. මෙය දපණයකට යෑමක්ද? ඥාණයට යන්නේ කෙසේද? එවිට සතිය අවශ්‍යද? සිතවිලි ඊතා අඩිය. එද ආවිත යහා මුල් කමටහනට යන්නෙමි. සමා වෙන වහා මුල් කමටහනට යන්නෙමි. නැවත එය නැත්නම් හොඳ සමාන පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. ඔව් නිකන් සැකයකට මතු කරලා තියෙන්නේ නමුත් මම හිතනවා මේ දෙසලා බණක් අහලා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවට අහුම්කම් දීලා තියෙනවා නම් මේ වගේ රිට්‍රීට් එක සම්බන්ධ වෙනවා මේක නිතරම සාකච්ඡා කරන මාතෘකාවක් අරමුණේ පුරුදු කරගත්ත සතිය අරමුණ නැතුවත් ටිකකට පවත්වන්න පුරුදු වෙන්න ඊට පස්සේ යන්න හරින්න මම මොකද කරන්න ඕන කියලා කියපු ගමන් වෙන්නේ ওই තියෙන එක පැටලෙනවා ඊට පස්සේ එහෙම බාධාවක් නැහැ හිතවිලි නැහැ වාහනයක් නැති පාරක් හම්බුණා වගේ ආයෙ ට්‍රැෆික් ජෑම් එකකන් ඉන්න එපා යන්නේක අනේකයි තියෙන්නේ. යමක් නොකර සිටීමයි කරන්න තියෙන්නේ. ඒක ඉතින් කොච්චර කිව්වත් මොනවා හරි කරන්නයි ඉල්ලන්නේ. ඒකට දෙන්න දෙයක් නැහැ. පුරුදු කරන්න තියෙන්නේ කය වචන දෙක තැම්පත් වුණා නම් දැන් හිතත් තැම්පත් වෙන හැටි බලන්න ඒ ශික්ෂණයේ ඉහළම තැන. ඒක මේකට සමාධියක්ද මේක ධානයද මොකද්ද කරන්න ඕන කියලා කියන්නේ අය පෑදීදියට බොරදී දානවා. අනාකූල ප්‍රහය ආකූල කරන්න හදනවා. හැම වෙලාවෙයි කියලා දුක් කියන්නේ නැකයි මොකද කාටත් ඒ ප්‍රශ්නේ එනවා. කෙටි උත්තරේ තමයි ඒ වගේ තැන් ආවට පස්සේ යමක් නොකර හේමම කොච්චර වෙලා යන්න පුළුවන්ද කියලා බලන්න. ගෞණීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක සිට සාමාන්‍ය වශයෙන් හොඳින් භාවනා කළෙමි. මෙවර අත්දැකීම් එක පරයන්කය මගේ මුළු මූල කර්මස්ථානයේ පිම්බීම හා හැකිලීමයි මෙවර සියලුම පරයන්ක භාවනා වාරවලදී කිසිසේත් සිත එකඟ වී සංසුන් නොවිය. එකිනෙකට අසම්බන්ධව සිතිවිලි මෙන්ම සිතිවිලි වලද බහුල විය. මුලින්ම ඊතා ඉක්මනින් පිම්වීම හැකිලිම සංසිඳුනි. සිතිවිලි ඇතුළු වූයේ ඉන්පසුයි. ඒ සමගම හිතන සිත වෙන ඉදිරියට නැවි උඩුකය කුදු ගැසෙයි. මේ බව අවබෝධ වූ වහාම කෙලින් වී මා හඳිනා ඉරියව්වට සිත යොදමි. එහෙත් නැවත නැවත හිස ඉදිරියට නැවෙයි. මේ සමහර විට නිින්ද වැටීම නිින්ද වැටීමක් යයි සිතේ. සමහර විට හුදෙක්ම සිතවිලි ඉබාගාතේ යාමකි. දෙවනි කොටස සක්මන පාද දෙකේ ස්පර්ශය මෙනෙහි කරමි. එය හොඳින් දැනේ. සිතේ ඊට බහුල නැත. තුන්වෙනි කොටස දෛනික ජීවිතය SMS ක්‍රමය හැකිතාක් අනුගමනය කරමි. මෙසේ තිබියදී පරයන්කේදී එසේ සිදුවන්නේ මන්දයි පහදා දෙනු මැනවි. ඊට කමක් කළ යුතුද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මෙය සිතවලක් කරගෙන නැති බව පවසමි. අවධානයක තමයි කියන්නේ ඔය කොයි දේ වුණත් භාවනා කඩා ගන්න එපා දිගට කරන්න විස්තර කරුවට ආයේ නොඑන්න පුළුවන් ඒක තමයි මේකේ අනිත්‍ය ස්වરૂපේ ඒක නිසා සතිය නම් වඩන්නේ අපි සතිය නම් වඩන්න තියෙන්නේ අපිට ඉස්සර මේ පිම්බීම කියලා සංසිඳනවා. දැන් සංසිඳෙන්නේ නැති බව දන්නවනම් ඉතින් සතිය වගේ කීම සිද්ධ වෙලා තියෙනවා. ඉදිරියට බලාපොරොත්තු වෙන දෙයක් නැතුව මේ හොඳ විස්තරයක් තියෙනවා මේ පරියන්ක මෙහෙමයි සක්මන මෙහෙමයි ඉදිනදා වැඩවල මෙහෙමයි කියලා ඒ හැම තැනකදීම එළඹ සිටි සිහියෙන් කටයුතු කරනකොට භාවනා වැඩකින් බාර ගන්නවා අපිට දැනට අකුල් හෙලා ගන්න එපා බාධා කරන්න එපා බාධා වලින් අකුල් හෙලීමෙන් නැත කරලා වැදගත්ම දේ තමයි නිතිපතා භාවනා කරන්න. එක දිගට භාවනා කඩා ගන්න එපා. දවසේ මේ පැය භාවනා කියලා යොදා ගන්න පුළුවන් නම් ඒක සක්විති රජකමට වැඩි වටිනවා. අන්ති ටික කාර්යයක් කරනකොට කවුරුත් එන්නේත් නැහැ ඒකට කරදර කරන්න. ඉතින් මේ මාසේ අවංකව ඒක කරනවනේ. නොකරනවා නම් පිස්සු විහාට්ටොත් ඇවිල්ලා කරදර කරනවා. ඒ නිසා සතත අභ්‍යාසය. නිතිපතා අභ්‍යාසය තමයි මේ වගේ අවස්ථාවක ඕන කරන්නේ. අවුරුදු 25ක විතර අත්දැකීමක් තියෙනවා නම් ඒ තුල ගුණයක් තිබුණ නැත්නම් දැන් ඒ තියෙනවනම් දිනු නැත්නම් හදාගන්න තියෙනවනම් දිනු කරගන්න නිසිපත භාවනා කරනකොට ඔකෝම වාසියට හැදෙනවා අනිසංසට යනවා. ගර්ථර ස්වාමින් වහන්සේ මම දැනට අවුරුදු 10ක අධික 10කට අධික කාලයක සිට භාවනා කරගෙන යන යෝගිනියක් වෙමි. ධම්රවි පදනම මෙහෙවන භාවනා වැඩසටහන් වලට බොහෝ කාලයක සිට සහභාගී වන්නෙමි. ගෙදරදීද ඔබ වහන්සේගේ ධර්මදේශනා CD පටවලට නිතර සමන් දෙමි. එසේම බෞද්ධ නාලිකාවෙන් ගුවන් විදුලියේ දහම් දෙසන සමහර ස්වාමින් වහන්සේලාගේ වරණ ඇතුළත තියෙන පූජ්‍ය කුකුල්පනේ සුදාස්ති ස්වාමින් වහන්සේ වැනි දේශනාවලට සමන් දෙමි. මගේ ගැටලුව මෙයයි. දැන් ටික කාලයක සිට මා දේශනා අසන ස්වාමින් වහන්සේලාගේ දහම් පොත් කියවන විට අමුතුම අත්දැකීමක් ලැබමි. ඔබ වහන්සේලා ලියූ දහම් පොත් කියවන විට ඒවායේ එන කරුණු ඔබ වහන්සේලා දේශනා කරන්නාක්සේද ඇසේ. කටහඬ ශබ්දය උස් පහත් කරමින් දේශනා කරන විලාශය ඇසෙන්නට පටන් ගනී. ඒ සමගම ඔබ වහන්සේලාගේ රූපකාය මා ඉදිරියේ මනසට පෙනෙන්නට පටන් ගනී. මෙසේ සිදුවන්නේ ඇයි? නිතර දහම් සීඩී පටවලට සවන් දීම නිසා ඒවා උපාදානය වීමෙන් සිදුවන්නක්ද? නොයසේනම් මනස මවාපාන විකාරී ස්වરૂපයක්ද? මේ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔයිට හැබැයික් වෙලා කරදරයක් වෙලා එහෙම නැත්නම් බාධාවක් වෙලා තියෙනවා විතරයි මේක හොයන්න බලන්න තියෙන්නේ. එහෙම නැත්නම් මයිකල් ජැක්සන් අහන මිනිස්සු ඉන්න. ඒ නිසා රූපේ දකින්නකොටම ඉතින් සින්දු ඇහෙනවා. ඒකෙත් දෝෂයක් නැහැ ඉතින්. ඒකත් දැන් බැහි වැඩි වෙච්චාම ආදිර වැඩි වෙච්චාම ඒ එකන එකන වැඩස යනවා. ඒ නිසා හිතට ඕනේ මොකක් හරි හුරතලයක්. ඒ කොයි හුරතලේ ආවත් මම හිතලා කරන්නේ නැත්තම් ඒක සිද්ධ වෙන එකක් නම් ඉන්කා අකුසලයක් වෙන්න බෑනේ. ඉතින් මේක හිතලා කෙරුවොත් ඒක පස්සේ ඇදි ඇදි යනවනේ අකුසලයක් වෙන්නේ. මේක සිද්ධ වෙන දෙයක්ද කියන එක විතරක් බලන්න සිද්ධ වෙනවනම් මගේ දරුවෙක් නෙවෙයි අවජාතක දරුවෙක්. ඒකෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ භාවනාවට බාධා වෙන්නේ නැත්තම් ওই ටික ගොඩාක් දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ හැම දෙයක්ම අතරමඟ මඟදී ගමනදී හම්බෙන ලකුණු කොයි ලකුණෙන් අතර වුණත් ගමනට බාධායි. බුදුහාමුදුරුවෝ දැක්කත් බාධායි, දේවදත්ත දැක්කත් බාධායි. අසුචි දැක්කත් බාධායි, රත්තරන් දැක්කත් බාධායි. දැක්කම ගණන් ගන්න තියනවා නම් ඒ කොයි එක දැක්ක ප්‍රශ්නේ නැහැ. ඉතින් මේ අතහැරීම කරගෙන යනකොට ඒ කොයි එකට සැලෙන්නේ නැහැ. මොකක් හරි දැක්කා, මොනවාරි ඇහුණා, මම පොතයි කියවන්නේ හිතේ මේවා තියෙන්නේ. ඒක බාධා කරගන්න නැතුව යන එක තමයි භාවනාව කියන්නේ. ඒ කියන්නේ හිත කරදර නොගැනීම තමයි භාවනාව. ඒ නිසා මූලික ලකුණක් දැනගන්න මේ පේන දේවල් හිතලා ගත්තොත් කෙලෙස්. ඉබේ පහළ වෙනවනම් හිත කරදර ගැනීම විතරයි කෙලෙස් වෙන්නේ. හිත කරදර නොගැනීමටයි මේ සාකච්ඡා කරන්නේ. හිත කරදර ගන්න නැතුව දිගට යන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව පරයන්කේ කය දෙස බලා සිටින විට හුස්ම රැල්ල නැති වී ගොස් අඳුරු ගුහාවකින් නිල් පැහැති බෝලයක් වැනි දෙයක් ඉදිරියට ඇවිත් ඒ දර්ශනපතය මුළුමනින්ම වසාගත්තා. එසේ සිටින විට කාලය හා කය පිළිබඳ කිසිම දැනීමක් ටික වේලාවකට දැනෙන්නේ නැත. කන්නාකර ඔබ වහන්සේ ඒ පහදා දෙන්න. මයිකල් ජැක්සන් තමයි ආයෙත් කියන්නේ. ඒ පේන හැම එකක්ම අල්ලන්න පටන් ගත්තොත් ගමනක් නැහැ. ඒව එන්නේ යණ්ඩයි. තමන්ගේ ගමනේ යන්න තියෙන්නේ. මේක ඒක ලොකු සිලිලාරයක් කරන මේක කහ පාට වුණොත් හොඳද නිල් පාට වුණොත් හොඳද වමෙන් ආවොත් හොඳද දකුණෙන් ආවොත් හොඳද කියලා මේ හොයනවයි කියලා කියන්නේ භාවනාවට වැඩිය මේ ප්‍රධාන මුත්තට වැඩිය මේ ආගන්තුකෝ ගැන දඟලනවා. ඉතින් මුලදී හො වෙන එක ලොකු දෙයක්. මට නරක දේවල් පේනවා හොඳ දේවල් පේනවා. ඉතින් ඉස්සරහට මේක පුරුදු කරන්න තියෙන මේවට පමානොවි සැකපහල කරගන්න නැතුව කරගෙන ගිය වැඩේ රටපිට බලන්නේ නැතුව ගමන කරගන්න ඒ මෙහෙම කෙරුවයි කියලා දෝෂයක් කියන්නේ නෙමෙයි හදන්නේ. මේ සබකෝලේ නිසා මේව වෙනවා. දිගට භාවනා කරනකොට මොන දෙයක් ආවත් එතන නතරලා බලබල හිටු ගමන බාදයි. දිගට අනේකයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේවා විවිධ පැති වලින් හොඳ නරක පැති වලින් විවිධ වර්ණ වලින් විවිධ හැඩ වලින් කොච්චර දෝපෙනේ. ඒක මේ මොනම ඉඟියක්වත් දෙන එකක් නෙවෙයි. ඒ දෙන ඉඟිය ගත්ත ගමන් අහුවෙනවා. අපිට කරන්න දෙන්නේ මේක මේ වැඩේ යනවා ආගන්තුක දෙයක් මේ තියෙන්නේ මට කරන්න දෙයක් තියෙනවනේ. Taman ගත්ත මූල කර්මස්ථානෙදි කියන්නේ ඒක තමයි ලේසිම ක්‍රමය. ලේසියට මේ කරන්න ලේසි නිසා මම කියනවා නෙවෙයි අමාරුයි. නමුත් යෝගාවචරය දත යුත්ත නම් ඒක තමයි. අවසරයි ස්වාමින් වහන්සේ මුලින් මුලින් මම ආනාපාන සති වරණිත හුස්ම පිළිබඳ සතිය භාවනාව කරද්දී ටික වේලාවක් යන විට මට පුළුවන් වුණා හුස්ම වෙන්කොට හඳුනා ගැනීමට. සහ එහි ආකාර හඳුනා ගැනීමට. ඊට පසු හුස්ම සංසිඳී ගොස් වේදනා චෛතසිකය දැන ගැනීමටත් පුළුවන් වුණා. දැන් භාවනාව කරද්දී සතිය පැවතුනත් හුස්ම ගැන කිසිම දැනීමක් නැත. තියෙන එකම දැනීම වන්නේ උඩුතලත් නාසයත් අතර තිබෙන තෙරපීම සහිත සංවේදීතාවයකි. මේ වේලාවේදී මම දැනෙමි දැනෙමි යයි සිහිපත් කරන්නෙමි. සමහර වෙලාවට චේතනා සමාන චේතනා කියලා තියෙන්නේ චේතනා වේදනා මේට එකතු වුණොත් බොහෝ වෙලාවට සිතට සැපයක් දුකක් නැමැති තත්වයක පවතී. මේද සමාධිය කියන්නේ කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය භාවනාදී වගේ අර <clears throat> මූල කර්මස්ථානේ රූප කර්මස්ථානේ විවිධ විපරිණාම වලට ලක් වෙනවා. ඒ විපරිණාමයට ලක් වුණාට පස්සේ භාවනා ඉවරයක් වෙන්නේ නැහැ. නාම කර්මස්ථාන වල විපරිණාම වලට තෙඹීට මීඩියමට විරුද්ධ වෙන්න වෙනවා. වේදනා දැනෙනවා, සංඥා දැනෙනවා, සංස්කාර දැනෙනවා. ඒ නිසා මේ භාවනා ඉවරනට පස්සේ තමයි දැනෙන්නේ මොනවද? විඳින්නේ මොනවද කියලා බලලා බාධාවක් නෙවෙයි නම් ඒ දැනෙන දේ විඳින දේ බාධාවක් නෙවෙයි නම් ආමේ රූප බල බල හිටපු විට දැන් නාම ධර්ම වලට යන්න ගියා. මේකෙදිත් අර විදිහටම මේ හිත කරදර ගන්න නැතුව දිගට යන එකයි කරන්න තියෙන්නේ. ඒක හැබැයි හරි බොහොම සංකීර්ණයි රට වැඩිය. ඒ වුණාට ඒ වගේම තමයි ඒ දෙන්නෙකුට එක දෙයක් පේන්නේ විවිධ විවිධ පැතිකඩ පෙන්නනවා. තමන් හොඳට දන්නවා මෙතෙන්ට එන ආපු පාර ප්‍රතිපදාවමයි. මෙතෙන්ට එනකොට තමන්ගේ හිතේ කියලා සඩු වෙලා තියෙනවායි කියලා. ඒක තමයි අපි මේ අත්වලට ගන්න. මේ අහම්බයක් නෙමෙයි භාවනාවෙන් වෙච්ච එකක්. දැන් ඉස්සර වගේ නෙමෙයි හිත කෙලෙස් අඩුයි දන්නවනම් එහෙමම කරගෙන හැබැයි භාවනා ඉරියව් වෙනස් වෙනවා. රූප වලින් නාම වලට යනවා. ඒ වගේ විපරිණාම සිද්ධ වෙනවා. ඒ විපරිණාමයට නිසිනින්දේ වෙන්න ඇරලා දිගට භාවනා කරගෙන යන එක තමයි කරන්න සමත භාවනාවේ හා විදර්ශනා භාවනාවේ ඇති වෙනස්කම් මොනවාද? මේ අපි මේ වෙලාවට ගන්න මේක කමටහන් සුද්ධ කරන වෙලාවක ඒක ධර්ම සාකච්ඡාවට තියන්න අපි ඒක ඒ කරුණ විස්තර කරන එක නෙවෙයි මේ කරන්නේ භාවනා කරනකොට තමයි තියෙන භාවනා කමටහන් සුද්ධ කිරීමක් ඒ නිසා මේ වගේ ප්‍රශ්න මෙතෙන්දි ගත්තාම මේ කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට බාධායි. ගෞණීය ස්වාමින් වහන්සේ සතියහා සක්කාය දිට්ඨිය ක්‍රියා කරන අයුරු පැහැදිලි කිරීමට කිරීමක් කරන මෙනි තා ඕනෑකම නිලා සිටිමි. ඔබ තියමු අපි ධර්ම සාකච්ඡාව. මේ වෙලාවට අපි ගනිමු භාවනා කරන්නන්ගේ භාවනා කමඨාන් සුද්ධ කිරීම ප්‍රශ්නේ කමඨාන් සුද්ධ කරන්න තියෙන ගමවල. අතිගරු ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලීම් භාවනා ක්‍රමයේ කරන්නෙමි. ප්‍රශ්න 1 මාගේ පිම්බීම හැකිලීමට පසු නැවත පිම්බීම හැකිලීමකට තප්පර එකක් දෙකක් ක කාල පරාසයක් ඉතිරි වේ. එම කාලය තුල කුමක් කළ යුතුද? ප්‍රශ්න දෙක මෑතක සිට පිම්බීම හැකිලීම අතර වෙනස ඊට අඩු බව දැනේ. සෑම පරයන්කයම తත්වය මෙයයි. මේ සතියේ අඩුවක්ද භාවනාවේ දියුණුවක්ද නැතිනම් මොන වෙන කිසියම් කරුණක්ද දෙවෙනි කොටසට කියන දෙන්නේ ඉඩ ලොකු වෙනවා අඩු වෙනවා ඒ වෙනස අනිත්‍ය බව විපරිණාමේ ඇතිව නැතිව යන බව ගොඩාක් එනවා මේ කොහොම විග්‍රහ කරන්න ගියොත් අපිට කිසිම ඉදිරියක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒක සිද්ධ වෙන දෙයක් නම් කරලා දෙයක් එකක් නෙවෙයි. හිතලා කරපු එකක් නෙවෙයි නම් එහෙම යන්න ආරින්න. පළවෙනි එක කියන්න තියෙන්නේ මේ පිම්බීමෙන් පස්සේ හැකිලින් පටන් ගන්න ඉස්සෙල් ලොකු ඉඩක් තියෙනවා. නමුත් පිම්බීම හැකිලිම දෙක අතර ඉඩ අඩුයි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා. හැකිලින් බලලා ඉවර වෙනකම් බලනකොට හොඳ ස්පාසුවක් ලැබෙනවා. ඉතින් ඒ ස්පාසුවේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා නැහැ. කෙලෙස් නැහැ. ඉතින් දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඕකට කෙලස් ටිකක් දාගන්න ගෙදරින් ගිනල්ලා වෙන මොනව කරන්නේ. දැන් මෙච්චර දඩමල දඩමල යන්තම් අඩිය පාදගත්තා. දැන් කියනවා දැන් හරි පාළුයි. දැන් මම මොකද කරන්නේ? එතකොට උම්මලකට ටිකක් තියෙන්න ඕනේ. ඉහෙඳ ටිකක්. අරකට දාගන්න. ඒ තරමටම අපේ හිත කැමැති නෑ කෙලස් නැතුව ඉන්න. හදලා දෙන්න පුළුවන් බුදුරජාණන්සේකට දක්ෂයි. නමුත් අපි ආගයක් කරන්න ඒක ඒකයි මේ මේ වෙලා තියෙන මේ ප්‍රතිපදාවෙන් කියලා කෙලෙස් අඩු වෙලා තියෙන කෙනෙක් දන්නේ නැහැ. මොනෝ හරි කරන්න ඕන. කය ක්‍රියා නතර කරලා වචනේ ක්‍රියා නතර කරලා හිතෙත් ක්‍රියාව නතර කරලා දුන්නාට පස්සේ හිත කියනවා නිකන් පාළුයි මොනව හරි අහගනිකෝ ස්වාමීන් වහන්සේ නිකන් ඉන්න වෙලාවේ නිකන් ඔය චුයින් ගම් එකක්වත් ඉල්ලගනිකෝ අහපාපයි බුලත් ටිකක් හරි බීඩියක් හරි ගමන්නේ බොන්න නිකන් නම් ඉන්න දෙන්න එපා. ඒ නිසා හරක වතුර ගාඩ ගෙනියන්න පුළුවන්. බොන්න නැත්තම් මොන කරන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 කට පස්සෙත් හරියටම ගිහිල්ලා පෙන්න. ඔන්න කෙලෙස් නැත්තනක් තියෙනවා. ඉතින් අපි හිත කුඩල්ල වොට්ටේ උඩ තිබ්බා වගේ පුදුම සැලීමකට ඉන්නවා දැන් මොකද කරන්නේ? මුළු කමඨාන් සුද්ධ කරන මුළු ප්‍රදේශෙම එකයි. ඔච්චරයි කියන්නේ. බුදුහාමුදුරෝ ඒ තරම්ම සත්‍යයි. මේ දඟලන තැන ඉඳලා දඟලන තැනට යනවා. ඉතින් ගියාම කුතුහල කරනවා, සැක කරනවා, පාළු ගති, ඒකාකාර ගති, තනි ගති, නිදිමත ගති. ඉවට තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒක නිසා අර සුද්ධ කරගත් එකට ආයෙ අලුතෙන් පෑදීදියට බොරදිය නොදාන්නයි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒක එක්කෙනෙකුට කිව්වට තව කෙනෙක් වෙන පැත්තකින් ඒකමයි අහන්නේ. දැන් උදේ කිව්වට හැන්දෑවෙත් ඒකමයි අහන්නේ. මොකද අපේ හිතේ තරම්ම සටයි කපටයි මොනවා හරි කරලා කෙලෙසියක් දාගන්න හදන්නේ. ඉතින් කමන්නේ අපි කියන දේ උඹ දාගන්නේ. අපි බුදුහාමසෝ පිටිපස්සේ යනවා. අපි නැවත නැවතත් පෙන්ලා දෙනවා. කෙලෙස් නැති තත්ත්වයක් ඇති කරගන්න එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක රකින්න දන්නේ නැහැ. ඒක අගේ කරන්න දන්නේ. ඒක නිසා එහෙම වුණාම මේ ප්‍රතිපදාවෙන් එච්ච දැන් මේ කෙලෙස් නැති තැනක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ටික බුදුහාමරණ කරන්න බෑ. ඒ ටික කරන්න පුළුවන් නම් ওই ප්‍රශ්නේ වෙන විදිහකට ලියවෙන්නේ. ওই ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ ඒකට. ගරුතර ස්වාමින් වහන්සේ විහාරස්ථානයකදී හෝ නිවසේදී හෝ රූපාණීන් හෝ ගුවන් විදුලියෙන් හෝ ඕනෑම විටක බණාසන විට හෝ භාවනා කරන විට ටික වේලාවක් ගත වූ පසු මාහට නිින්දට වැටේ. මා නිින්දට වැටේ. එය වළක්වා ගැනීමට බොහෝ උත්සාහ කළත් ඉතා කෙටි වේලාවකින් නොදැනීම නින්දට වැටි මද වේලාවකින් නැවත අවදි වේ. මේ මගේ පාප කර්මයක් නිසා සිදුවන්නක්ද? මෙම தත්ත්වය වළක්වා ගත හැකි කෙසේද? භාවනාවට දෙහෙත් පසාගෙන සල්ප වේලාවකින් නින්ද පැමිණේ. මේට පිළියමක් යා දෙන මෙන් ගෞරවණයෙන් ඉල්ලා සිටිමි. එහෙම ඉඳලා නැගිටතර පස්සේ බණක් අහනට හරි නින්දෙන් භාවනා කරනට හරි නැගිටතර පස්සේ මේ විදිහට පශ්චාත්තාප නොවි හිටියොත් ඊට පස්සේ අවදි භාවයක් එනවාද කියලා බලන්න. ඊ අවදි භාවය තුළ ආපු බණ හොඳට පිරිසුදු ඇහෙනවද? හැබැයි මේ පශ්චාත්තාපය තිබුණොත් නම් ඇහෙන්නෙම නෑ මේ මේ සාප කරගන්නවනේ. මගේ අවාසනාවක්ද මගේ පවක්ද කියලා. ඉතින් මගේ පවක් මගේ අවසනක් වෙනවා මම කරා නම්. මේක සිද්ධ වෙච්ච ගන්නේ. ඒ දෙවෙන් කරගන්න තාම පිරිසුදු මන්දි ඒක පිරිසුදු කරගන්න. කෙරුවොත් විතරයි පෞ සිද්ධ වෙන්නේ. කෙරෙන දේට මොනව කරන්නේ. ඒ වහට වෙච්ච දේ. ඊට පස්සේ බලන්න නාරි නින්ද පළච්චාවයි. නිින්දෙන් අවදි වෙනවනේ. අවදි වුණාට පස්සේ කොච්චරක් හිත අවදිද? ඊට පස්සේ පුළුවන් දේ බණ දිගටම අහගෙන යන්න. එහෙනම් ඊට පස්සේ පුළුවන් ද පරියන්කේ දිගට කරගෙන යන්න කියලා බැලුවොත් සමහර විටක එහෙම වුණාට පස්සේ පශ්චාත්තාප නොවී ඉන්න දන්නවනම් ලොකු ඉඩක් හම් වෙනවා. ඒ ගැසිලා නැගිටතර පස්සේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ හරි. වෙච්ච දේ වෙලාව පළච්චාවයි. ඊගා වැඩේ නිර්යසන්න ගන්නවා කියලා කියනවා. පළවෙනි අසන්න කඩා ගන්න බැරි වුණා නම් නිරියසන්න ගන්නවා. මේ භෝගේම නැවත නැවත අස්සන ගන්නවා. ඊට පස්සේ එහෙම වෙනවනම් මේක නිින්දක්ද නැද්ද කියලා පස්සේ බලන්න පුළුවන්. දැන් මෙතන තියෙන ප්‍රධාන වශයෙන් මම මේ කතා කරන මේ සැකේ දුරු කිරීම සඳහා නිින්ද ගියා ගමන් නිින්ද ඉල්ලලා ගත්තනම් කෙලෙස්. නිින්ද අහම්බෙන් එනවනම් සිද්ධ වෙන දැන ඒක කෙලෙසයක් ඇත්තේ නැහැ. නයිගේ ලාභේ ගන්න තියෙන නිින්ද නැගිටලා පස්සේ බලන්න අවදි භාවය අරගෙන කරගෙන ගිය වැඩේ කරගෙන ගියාම Tamanda අලුත් පණක් ලැබුණා වගේ අලුත් ආත්මයක් ලැබුණා වගේ මැරිලා උපන්නා වගේ අලුත් වෙනවා. ඒකට කියනවා තිරියන් වෙනවා කියලා. දැන් මේ නාකි වෙන ක්‍රමය ඔය කියලා තියෙනවා. විච්චේ ගැන වස්චාත්ත වෙලා ඉතින් කරලා හරි සෞතු කුණු පංචස් ගන්ති අනිච්ච දුක්ඛ ගන්නත්නම් කේසා ලෝමානකා දන්තගේගේ තී අරකට කුණු හරපෙන් බහින වෙනවට ඔය මොන හරි වචන ටිකක් කිය කියයි. උතර බීෆෝනසෙක් නෑ කරන්නේ කුණු හරපෙන් බහින. දැන් මේකේ එහෙම කියන්නේ අනිච්ච දුක්ඛ ගන්නත්නම් චි අපෝ කේසලෝමන අකාදන්ත තචෝපන්සන් හරු දිගට ඕම බයින්. ඕකට කෙලස් කියයි. පශ්චාත්තාප වුණාට පස්සේ ද්වේෂය ආවට පස්සේ හිත විවිධ විකාර කරනවා. pāli භාෂාවෙන් කිව්වත් එකයි සංස්කෘතෙන් කිව්වත් එකයි වෙන ගුණ වරපැක් කිව්වත් එකයි. මේ වෙච්ච දෙයක් බව දැනගන්න ඊ නැගිටතර පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒකට සම්පූර්ණ පණ එනවා. මම දන්නේ මම යෝජනා කරනවා වෙන්න ඉඩ තියෙනවා. අන්නේ වෙනස ඇති වුණොත් ඒක ලොකු ලොකු පිම්මක් ඉදිරි පිම්මක් ජීවිතේ. ගරු ස්වාමින් වහන්සේ මම මුලදී සක්මන් කිරීමට බොහෝසේ හැකිලුනිමි. නමුත් ඔබ වහන්සේගේ උපදෙස් නැවත නැවත ඇසූ පසු සක්මනට කැමැත්තෙමි. මම ඔසවනවා, තබනවා යනුවෙන් මාස කිහිපයක් සක්මනෙහි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. දැන් ටික වේලාවකින් මෙනෙහි නොකර සක්මන් කළ හැක. එවිට ලනුපැදුරේ තද දැනේ. සිතුවිලිද අඩුය. මේ සතියෙන් සක්මන් කිරීමද දෙක සිතුවිලි නැතිව වරහන් ඇතුලේ අඩුවෙන් පරයන්කේ අරමුණේ සිටීම සතිය තිබීමද තිරුවන් සරණයි සත්‍ය ජීනෝනම් අවදි භාවයේදී මට පේනවා ඔක්කොම මේ සක්මනට ලනු බැදුරු තමයි ආස එළියට බහින්න කැමති නැහැ නැපින්න පූල් ගිරිය වගේ අවුව වැටම පුපුරයි උලන් වැදුනොත් වෙයිලා මැරෙයි කියලා. ඇයි හද්ද ඉහිනේ අර උඩ සක්මන් කියන කියලා හොඳට සක්මන් කරන්න. ලනුපැදුරේ විස්තර කියනවා කෙස් ගස් වල size එක, border එකේ size එක, pattern එක ඔක්කොම කියනවා. ඒ කියන්නේ මේ තරම්ම මේ හුලං වදින්නේ නැතුව වැස්ස වෙලාවේ නම් ඉති වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් වාහන තදබදේ තිබුණත් ඕක විතරයි කරන්න තියෙන්නේ. රුංගාවක් වෙනස් එළියට බහලා දක්මක් කරන්න. බහලා යනකොට තමයි තේරෙන්නේ හිත පිට ගියා නම් පිට ගියා. පය තිනකොට මෙහෙමයි කියලා මේ පෙට්ටි කඩයක් කරන මිනිහෙක් හරි කමන්නේ පොත් බැීමක් කරනවා නම් එයා දන්නවනේ කරන බිස්නස් වලින් ලාභද පාඩුද කියලා. ඒකෝර තේරෙ වෙනදා අපි ඉන්නේ අතීතය අනාගතේ දැන් වර්තමාන. වෙනදා අපි ඉන්නේ අනුන් ගැන හිතමින් දැන් තමන්ගේ කය ගැන හිතමින්. වෙනදා අතන මෙතන ගැන හිතන්නේ දැන් මෙතන හිතන්නේ කියලා දන්නවනම් සතිය කියලා වර්ණාගතතර කවන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන අතර ඉතා ස්වල්ප වේලාවක් අරමුණ වේලාවකින් අරමුණ සංසිඳේ. ඉන්පසු ඊතා සහැල්ලු වේදනා රහිතව දීර්ඝ වේලාවක් සිටිමි. සිටිවිලිද ඊතා ස්වල්පයක් පැමුණත් එයද ටිකින් ටික අඩුවේ. මෙසේ මාස 5ක් පමණ භාවනාව කරගෙන යමි. මුලදී අරමුණේ මුලැමැදාග බැලීම ආදිය දැනුණත් දැන් මෙම සංසිනීමේදී සිටීම මෙපමණ කලක් එකම ආකාරයකට වීම භාවනා හරි ආකාරයකට යොමු නැද්දයි මට දැන් දැන ගැනීමට කැමැත්තෙමි. මෙම හුදකලාවේ සිටීමට මම කැමැත්තෙමි. ඉදිරියට කළ යුත්තේ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඔය මේ සැකෙන් තොරව කරන්න. ඒ රූප කර්මස්ථානේ මේ විදිහට ගෙවම් කරාට තව වැඩ ගොඩක් තියෙනවනේ. ඉතින් ඒක සිද්ධ වෙයි. සිද්ධ වෙන්න ඒකට ඉඩ දීලා යන්න අරින්න ඕන. ඒක බලන්න සැකයක් තියෙනවා නම් ඊට පස්සේ ওই සැකේ තමයි නාම කර්මස්ථානේ කියන්නේ. Taman ආය කෙලෙසයක් දාගන්න. ඒ නිසා Tamanට තේරෙනවා මේ ප්‍රතිපදාව වෙච්ච වැඩක්. ඒ වගේම එන්නේ කෙලෙස අඩු වෙනවයි කියලා. ඉතින් ඒ අඩු වෙන පාර දිගේම ඉදිරියට යන එකයි තියෙන්නේ. එන හැඟීම්, දැනීම්, සකස් කිරීම දිහා බලලා ඒ මදිවට සැක දාගන්න එපා. ඇත්තට සැක නැති කරන් තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. කමඨං සුද්ධ කරන්නේ. නමුත් අපේ හිත සැකය ප්‍රඥාවක් කරගෙන පටලවාගෙන ජීවත් වෙනවා. සැකේ සැකේ විදිහට තියාගන්න ප්‍රඥාව නෙවෙයි. සැකේ කියන්නේ කෙලෙසයක්, ප්‍රඥාව කියන්නේ කෙලෙසයක් නෙවෙයි. කල යුත්තේ නම් මොකද්ද? ඊගාවට එන නාම ධර්ම වල සූදානමින් යන්න. අරක දක්ෂ වෙන්න ඕනේ ඒක ඉවරනට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතන්නේ. නාම රූප කර්මස්ථාන කියන පිම්බි මෑකිලිම ආනපනේ ගෙවුනට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඉතින් ඒක අයියෝ ඒක වගේමයි යව්වෝ මාස පහක් එක විදිහට තිබුණා කියලා ඒකට කණපින්දම් ගහන්න ගියොත් භාවනාව භාවනාවක් වෙන්නේ නැහැ. ඒක බණ ඇහුවට වෙන්නේ නැහැ. මේ වගේ කමටහන් සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ කරනකොට තේරෙයි අපි මේ මේ මංගල කාරණාවකට අවමංගලයක් දාන්න හදනවා. සාරිපුත්‍ර සාංශික සඳහන් කරන ප්‍රපංච කළ යුතු නැති තැන ප්‍රපංච කරනවා. ප්‍රපංච කරන්න ඕනේ සතුම් මැරීම කියලා කිරීම බොරු කීම වගේ හොරකම් වලට. මේ නිවැරදි තැනට ආවට පස්සේ මේක හරිද වැරදිද කියන සැකේ ප්‍රපංච කරනවා. ඒ නිසා ප්‍රපංච කරන්න එපා. හිත නිකන් දොඩමලු කරවන්න එපා. සැක කරවන්න එපා. මේකට තලතුණා කෙනෙක් වගේ මොහුකුරා ගිය කෙනෙක් වගේ හේම ඒ කෙලෙස් නැති தત્ත්වේ පවත්වාගෙන යන එක තමයි දක්ෂකම් වෙන්නේ. ගර්ථ ස්වාමින් වහන්සේ භාවනාවට වාඩි වී ශරීරය ගැන මෙනෙහි කරන විට හුස්ම ගැනීම පිම්වීම හැකිලීමෙන් දැනේ. නැතැම් විට ඔන්චිල්ලාවක් පැද්දෙන ආකාරයට දැනේ. ටික වේලාවකදී හුස්ම ගැනීම දැනීම නැති වියයි. එවිට සිතිවිලි ගලාගෙන එයි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරයේ කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ සිදුවෙන ක්‍රියාවලියේ බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? වෙනසක් ඇති වෙනවද එක විදිහට තියනවද කියලා. එක විදිහට තියනවට වැඩිය වෙනසක් තියෙනවා නම් භාවනා මුල් හරියේ ඒ වෙනස වෙනස් වෙන ගතිය විපරිණාමය නැතුව ඇතිව නැති වෙන බතිය දිගට බලන්න. මේක එහෙම සංසන්දනාත්මක විස්තර නෑ. ඒක නිසා හරීම උත්තරයක් දී ගන්න අමාරුයි. අනිත් එක මම දැන කියවනකොට වැරදුනා ලියනකොට වැරදුනාද කියලා භාවනා කරන පිම්බීම හැකිලිමේද ආනාපාන කියන එකවත් විස්තර වෙන්නේ වචන දෙක තුනම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ තාම මේ අවුලක් තියෙන. මේකේ වඩාම Tamand එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. කාලානුරූප විපරිණාමය බලන්න පුළුවන් ප්‍රධාන අරමුණ තෝරගන්න. බලාගෙන ඉන්නකොට ඉන්නකොට අරමුණට මොහොතින් මොහොත වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් නම් අන්න වැඩේ පටන් ගන්නවා. මේක මේ එක හරස්කඩක් පෙන්නලා තියෙන එකෙන් අමාරුයි මේ අදහසක් ප්‍රකාශ කරන්න විස්තරතාව වැඩි වුණා නම් හොඳයි. පැහැදිලි මේ ප්‍රශ්න දෙකක් පිට ප්‍රශ්න දෙකක් තියෙන භාවනාව රදාලා නැහැ. දැන් අපි මෙතෙන්දි වෙලා ගන්න නම් හදන්නේ භාවනාවට සම්බන්ධ වෙවා. අනෙක් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක තියාගනිමු. මොනවාද උදේවරුෙත් උදේවරුනේ එකට කරනකොටත් භාවනාවට සම්බන්ධ වෙවයි අනිත්‍යවයි එකට ගත්තා. ඒ නිසා පොඩ්ඩක් අල්ලතු ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. ධර්ම සාකච්ඡාවට දාන්න පොදු කරුණු මේකට දාගන්න ඕන අපි පුළුවන් තරම් කමඨහං සුද්ධ කිරීම සම්බන්ධව ඒක නිසා වෙලා ඔය තව වෙලා තියෙන නිසා ওই දෙක ඉදිරිපත් කරන්න. ඒ වෙලාව මදි වුණොත් අපි මේවට වෙලා ගන්නෑ. අපි යනවා කමඨාන් සුද්ධ කිරීමට. ගඩතර ස්වාමින් වහන්සේ මම රෝග දෙකකට බෙහෙත් පාවිච්චි කරමි. ඉන් එක බෙහෙතක් ගත යුත්තේ ආහාරයේ සමගය. ඒ නිසා විකාල භෝජනා සිල්පදයේ සමාදන් වී බිස්කට් පැණි යමක් රාත්‍රී ආහාර සඳහා ගැනීම සුදුසුද? ඒ සිල්පදයේ සමාදන් නොවී සිටීම සුදුසුද? එසේ නැතිනම් අෂ්ටාංග සීලය සමාදන් නොවි ආජීව අෂ්ටමක සීලය සමාදන් වීම සුසුදයි කරුණාවෙන් පාදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි මේකට පටල වෙන්නේ නැති වෙන්න කලින් කියලා තියෙනවා මෙහි අපි අට සීල් සමාදන් කරනවා. ඒ නිසා මෙහෙට ආවට පස්සේ ලෙඩ දෙකක් කරන් තියෙනවා දැන් තුන්වෙනි ලෙඩේ හදාගන්න හැටි අහනවා. සිල්පදයා සමාදන් වෙලා කඩන එක. තවත් ලෙඩක්. ගොඩ එන්න බෑ. <clears throat> නිසා එන්නේ ඉස්සෙල්ලා බලාගන්න. ඒවා එහෙම නැත්නම් මෙහි ආවට පස්සේ අපි කරන්නේ <clears throat> නිවාසික භාවනා වැඩමුළුවක් කියලා කියන අපි පොදු එකඟතාවකට ඇවිල්ලා තිනවා 800. ඒකෙදි එක්කෙනෙක් 7 සිල්, එක්කෙනෙක් 6 සිල්, එක්කෙනෙක් 5 සිල් උම කරන්න ගියොත් සංවිධානය කරන්න බෑ. ඒ අඩුවෙන් ඉල්ලන්නෙම මොකක් හරි අමතරයක් කරන්න. ඊට පස්සේ අර පද්ධති ඔක්කොම අවුල්නවා. එතකොට අපි බලන්න ඕනේ මේ කෙනාගේ සෞඛ්‍ය නෙමෙයි මේ පද්ධතිය. අපි බලන්නේ ආයතනෙ පැත්තෙන්නේ. ඒ නිසා මේක වළක්ක ගන්න තියෙන ක්‍රමය තමයි ඉන්නේ ඉස්සෙල්ලා කියනවා මේ නිස්සන්න වනේ ප්‍රතිපදාව මෙච්චරයි. ඒ කියවන්න හංගලා නැහැ. කවුරු හරි කරන්න. අදත් ඔය ස්වාමීන් නමක් කාලේ වෙලා තිබුණා. මං කිව්වා මෙහෙට එන්නේ ඉස්සරලා ওই ටික කරගන්න මෙහෙ කරන්නේ ওই ටික කරන්න පුළුවන් ආයත ඉදිරියක්. නිවාසික වැඩමුළු වලට එනකොට අපි එක එක තලමක තියෙනවා කට්ටිය. බැරි නම් එන්නේ ඉස්සලා තීන්දුව කරන්න ඕන. ආවට පස්සේ අපිට කරන්න බෑ. ඒ ටික මම ඇත්තටම කරන්නේ සංවිධායකයට දාන. සංවිධායකයා දැනගන්න ඕනේ මෙතන ගෙනල්ලා ඇම්බියුලන්ස් හොයන්නයි දොස්තරලා හොයන එකයි නෙවෙයි කරන්න තියෙන්නේ. මෙතන ඉන්න කට්ටියට වැඩි කරගෙන ඉන්න දිලා ඒගොල්ලෝ ඒ වෙන වෙනම කරන්න. එහෙම නැත්නම් නේවාසික නොවන භාවනා වැඩමුළු වලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් දරාගෙන කාගෙන අනේකයි තියෙනවා. නිසා අට මෙතෙන් ඇවිල්ලි වල සිල්පද වෙනේම සමාදන් වෙන්න ගියාම එක එක කරාට එක එක වෙන වෙන වැඩ කරන්න වෙනවා. සිල්පදේ සමාදන් වෙලා කඩපුවාම තුන්වෙනි ලෙඩක් වෙනවා ඒක. ඒක බරපතල ලෙඩක් වෙනවා. ඉතින් ඒව අයින් කරන්නේ නේ අපි මේ සීලයක් අරගෙන මේ හිතට දෙන්නේ අවස්ථාවක් අලුත් කරගන්න. ඒ අලුත් වීම දෙන්නේ නැත්තේ ඇත්තම එයාගේ තියෙන කර්මාන් රූප දුර්ලකමක් අනම්මන වෙන ඒක පහත් කළ හැලගෙන කියන්නේ මෙතන ආයතනේ බෑ පුද්ගලික දේවල් බලන්න හදිසියක් උනොත් කරනවා ඉන්දියසලා නීති පද්ධතිය තියෙනවා කියවලා ඇප්ලයි කරන්න නැතු කරන්න බෑ ඒක තමයි අපි ওই නීති පද්ධති හදලා තියානින්නේ කාගෙත් අයිතිවාසිකම සපුරලා දෙන්නේ එහෙම නැතුව මේ පෞකාරයට ගල් ගහන්න නෙමෙයි ඒ නිසා ඒ වෙනස්කම් කරන්න බෑ ඕක බොහොම කල්ගිය රෝගයක් තමයි සංඝ සමාධිය තියෙන්නේ පැවිදිලා ඉවර වෙලා සිල්පද කඩනවා. එන් දායකෝ ගිහිල්ලා වඳිනවා. එතකොට මොකද වෙන්නේ? මට දායකයා ඊට වැඩිය සිල්පද රකින්නවා. නැත්නම් රකින්න සමාදන් වෙච්ච පදේ රකින්නවා. ඒ බාර ගන්න කෙනා ඒවා කරුවේ නැත්තම් ඉතින් ඔළුවෙන් හිටගත්තා වගේ වෙනවා. ඒක නිසා ඒක මේ <coughs> කියන්න පුළුවන් ශිල්පදයක් සමාදන් වෙලා රකින්න පුළුවන්කම එසේ මෙසේ පෞරුෂත්වයක් නෙවෙයි. එසේ මෙසේ පිනක් නෙවෙයි. එසේ මෙසේ ලාභයක් නෙවෙයි. ඔක්කොටම කරන්න බෑ. කරන්න බෑ බෙල්ලක බලයින් කරන්න හදනවා කියලා නෙවෙයි. ඒගොල්ලෝ වෙනම මොකක් හරි ක්‍රමයක් හදාන අපි මේ වගේ දෙයක් කරනකොට කල්ලාතුව කියලා අටසීල් තමයි පදනම් කරලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සීලබ්බත පරාමාසයක් වන අයුරු අප සැමදෙනාගේම දැනගැනීම සඳහා පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. අපි ඒකේ හෙට බණ්ඩ තියාගමු. දැන් අපි සිල්පද සාකච්ඡා කරා. ඒක කෙටියෙන් කියන්න පුළුවන් සිල්පද නිසා anu මම සිල්වන්තය අනේ සිල් නැහැ කියලා තමන් උසස් කළ සලකනවා පහත් කළ සලකනවා ඒක තමයි සීලබ්බත පරමාර්ථය කියන්නේ. තමයි අසත්පුරුෂකම කියන්නේ. ඒක තමයි තමයි මුස්පේ මේ කාලකන්‍යයි කියලා කියන්නේ තෝකටමයි. ඉල්පදේ තියෙන්නේ අනු මිනුම් මනින්න නෙවෙයි ඉදිරියට යන නිසා අසත්පුරුෂය කියලා බුදුහාමුදුරුවෝ බයිනවා. සිල්පද සමාදන් වුණත් ඒ ශිල්පදේ නිසා මම උසස් කළා අනුපහත් කළා සලකනවා. ඊටරි ගොඩක් අර්ථ ඡාය තියෙනවා. අපි බලමු හෙට ධර්ම දේශනාවට ඒක තියාගන්න. ලිඛිත ප්‍රශ්න පමණයි. ඔව් අපිට තව වෙලා තියෙනවා. කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න තියෙනවනම් අපි ඒකට අහුම්කම් දෙමෙම නැත්නම් අපි මෙතනින් අපේ මේ පොදු කමටහන් සුද්ධ කිරීමේ සැසිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට එතකොට අපි මේ ධර්ම සාකච්ඡාව කරනවා. අනිද්දා ආයෙසරයක් අපි පොදුකමටහන් සුද්ධ කිරීමට එකතු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාව ප්‍රගුණ කරන්නේ මුලින්ම පිම්බීම සහ හැකිලිම හොඳින් දැනෙනවා. ඒ දෙක අතර තියෙන වෙනස මුලැමැද අග වශයෙන්. පස්සේ මේක ටිකෙන් ටික කෙටි වේගෙන ගිහිල්ලා හොඳින් ප්‍රකට වෙන ලක්ෂය කියන්නේ පපුවේ මැද වගේ එතන ස්පර්ශයක් විදිහට තත්ත්වය දක්වා කෙටි වේගෙන යනවා. ඇසේ ස්පර්ශය තුල හොඳට ධාතු ලක්ෂණ පේනවා හරියට පීරකින් පිරිමදිනවා වගේ හොඳට ධාතු ලක්ෂණ ටික පේනවා. ඒකම තවත් එක කෙටි වෙලා ඒ ස්පර්ශ ඉරක් එහෙම රැල්ලක් එක එක වෙලාවට එක එක හැඩය ගන්නා රවුමක් වගේ එහෙම පෙනිපෙනී සෑහෙන වෙලාවක් තිබිලා ආයේ මේක ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා වෙලාවකට වැඩි වෙනවා අඩු වෙනවා හැම වෙලාව එකම දේ නැවත නැවත සිදුවමින් පවතිනවා. සාමාන්‍යයෙන් මම පැයක් විතර තමයි උපරිම පරයන්කේ මේ වෙනකොට ඉඳලා තියෙන්නේ. එතකොට ටික වෙලාවක් යනකොට එකම දේ නැවත නැවත වෙනකොට නිරස භාවයක් එනවා ස්වාමීන් වහන්සේ. ඒක මම මැඩගෙන උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා. මේ විදිහට දැන් මාස කිහිපයක ඉඳලා කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. මීට අමතරව මුකුත් වැඩි දියුණු වීමක් නැහැ. ඒකම தત્ත්වයේ තමයි භාවනාව පවතින්නේ. මේ ක්‍රමය හරිද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් වැඩි දියුණු කරගන්න මම මොන හරි කරන්න ඕනද? භාවනාව කරගෙන යනකොට ආනපනිය ගත්තත් පිම්බි මැකිලිම ගත්තත් ඒ අරමුණත් එක සුහද වෙන, හාද වෙන මූණට මූල දාලා තියාගෙන ඉන්න මට්ටම් තුනක් පොත්පත්වල සඳහන් ඉස්ලාමවි සටහන් දකින්න. මේ පිම්බීම හැකිලිම නෙවෙයි. ඒක පිම්බීම තියෙන විශාල වෙන සටහනක්. හැකිලෙන වෙලාවේදී ඇකිලෙන සටහනක් නැත්නම් බිම් වෙලා උඩට යන සටහනක් පල්ලෙහාට එන එකක් ඒ වගේ සටහන් තමයි. ඒකට තව බලහිනකොට ආකාර පෙන්වනවා. එයාට මෙයාට කාලන් රූපෝ හැඩේ වෙනස් වෙන හැටි. ඉස්සලා හැඩේ වෙන පස්සේ හැඩේ වෙනස් වීම පෙන්වනවා. ඉතින් ඒකට අපි දන්න සද්ධාහනව නෙවෙයි, වේදනාව නෙවෙයි, හිතුවේ නෙවෙයි, පිම්බීම හැකිලිමයි ඉන්නේ කියලා. ඒක හොඳට බලන්න ගියාට පස්සේ ඒ දෙකේ වෙනස්කම් නැතුව ආශා පිම්බීම හැකිලි වෙනස්කම් කරන්නේ නැතුව ඕක නිකන් එක්ක කම්පනයක්. එක්ක චංචල ගතියක්, එක්ක ස්පර්ශයක්, එක්ක ආලෝකයක්, එක්ක සහැල්ලු ගතියක් වශයෙන් දෙකටම පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. දෙක වෙන් කරන තාක්කල් විචිත්‍රයි භාවනාව. දෙක පොදු වෙලා එකට එනකොට නීරස වෙනවා. ඒ විචිත්‍රකම කියලා කියන්නේ සංසාරේ ආසාව, තණ්හාව. මේ විචිත්‍රකම නැතිවීම විරාගය, ක්ෂය වීම, වැය වීම, නිරෝධය ඉතින් අපිට Nirodhe නැතිකම නෙවෙයි තියෙන්නේ අපි Nirodheට නීරසකමක් කියලා එළවනවා. ඉතින් නිවන් දකින්න බෑ. අපි කැමති ආසාව තියෙන. ආසාව කියන්නේ සංසාරි. ඉතින් අපි ආයතර කයියෙන් උස්ම ගන්නවා. හයියෙන් පුම්බනවා හකුලනවා. මොකද අර විහිතුරුකම ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි අපි මේ දෙන දේ බාර ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා නිවන කියලා කියන්නේ මූලික ලක්ෂණ ඒකේ තියෙන නිබ්බිදා ස්වરૂපේ ඒක රුචි කරවන්නේ නැහැ. ඒක මනාප එකක් නෙවෙයි ඒක ඒකාකාරීකමක් තියෙනවා. නීරස ගතියක් තියෙනවා. හිත උනන්දු කරන ගතියක් නැහැ. ඒ නීරස ගතිය නැතිකම නිවන කෙලස් කපන ගතිය. උනන්දු නීරස රසය කියලා කියන්නේ කෙලස්. දැන් මේ අරමුණ සම්බන්ධව දෙකම බෙන්ලා තියෙනවානේ. දැන් ඉතින් අහන්න ඕනේ ඔබට කොයි එකද ඕනේ කියලා. නීරසකම නිසා නතර වෙනවා. ඒ කියන්නේ නිවන එපයි. ආයසරයක් ගිහිලා අවුස්සනවා කරනවා. ඉතින් ඒක හිතටම ලැජ්ජ නැතුව පෙන්ලා දෙන්න ඕනේ. උඹට ඕනේ නම් මේ ඕන එකක් ගන්න පුළුවන්. උඹට ඕනේ නැත්නම් ඉතින් બોලේ මම මොකද කරන්නේ? බුදුහාමුදුරු පෙන්වන්න ඕනක පෙන්ලා තිනවා අපි මේ විචිත්‍රත්වයේ නිවන හොයන්න හදනවා. ආචි අසුචි වල මැණික් හොයනවා. අසුචි ගොඩක් කොච්චර රතු ගෑවත් ඕකේ මැණික් රත්තරන්වත් හම්බෙන්නේ නැහැ කක්කනේ. දීපේක ගණ්ඩත් එකමයි තියෙන්නේ. අපි ඔක්කොටම තියෙන්නේ තෑග්ග දීලා තිනවා ගණ්ඩ කැමති නැහැ. ඒක හරි පාළුයි. හරි නීරසයි. අපිට බැරිද ඕක මේ කැසිනෝ ගහන ගමන් ගන්න බැරි. කානිවල් එක බැරිද? අස්සරේස් එක ගන්න බැරිද කියලා ඉතින් අපි බලනවා විචිත්‍රත්වය හරහා ඕක ගන්න. ගන්න බෑ. අන්න මේක තියෙන්නේ එන්නේ එන්නේ තමන්ගේ වගකීම තමන්ට එනවා. උඹට මේ තියෙනවා විවේක වෙන්න පුළුවන්. ඔබ විවේකයේ පාළුවක් කරගත්තොත් කාලකන්. පාළුව විවේකයක් කරගත්තොත් සත්පුරුසයි. උදේකලාවක් කරගත්තොත් සත්පුරුසයි. අරණ්‍යයට යන්න වුණොත් සත්පුරුසයි. කොළඹ හැතට යන්න වුණොත් අද මේ රාජධානියට යන්න වුණොත් ඉතින් කක්කද. දෙකම ලැබීම හානියක්වත් කරදරයක්වත් අවමංගල්‍යයක්වත් නෙවෙයි. භාවනාවේ ලැබිච්ච දේ හැබැයි කොයි දේද කන්නේ කියන එකෙන් Taman කවුද කියලා තේරෙනවා. කිසිම කෙනෙකුට අඩුවක් නැතුව මේ ඔක්කොම මේ වෙනකොට දැකලා තියෙන කාටවත් අලුත් දෙයක් නැහැ. අපි කරන්න හදන්නේ මේ හරක කන්න හදන්නේ කෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා පෙන්ලා දෙනවා. ඒකෙන් පේනවා දෙක දුන්නාම අපි ක්‍රියා කරන හැටියෙන් පේනවා සත්පුරුස සත්පුරුසකම. නිසා දිගට ඕක කරගෙන යන එක විශාල වීර ක්‍රියාවක්. මොකද හිත හැමදාම පරීක්ෂණයට ලක් වෙනවනේ දැන්. මේ නිරස පැත්ත තියෙනවා මේ රුචි පැත්ත තියෙනවා. මේ දෙකෙන් අපි මේ රුචියට අදින ගතිය තියෙනවා නම් ඒකේ බයලජ්ජාව හිතින්න විදියක් නැහැ. ඒකේ ඉන්දිය සංවරයක් හිරින්න විදියක් නැහැ. ඒකේ දීලයක් රකින්න බෑ. එහෙනම් මේ විකල්පයක් තියෙනවා. කවදා හරි හිතටම දිරුම් ගන්න අර විවේකයේ පැත්තට, හුදේකලාව පැත්තට, විශ්‍රාමයේ පැත්තට, පිරිච්ච ගතියට ගියොත් කිසි බාධාවක් නැහැ. මොනම බාධාවක්වත් නැහැ. මේ නිකන් ඉදහසර කරුණු කියනවා මිස කාරණාවේ පිරිසුදුයි. ඒ නිසා මේ නීරසකම හිතාගන්න විරාගය, නිරෝධය, ක්ෂය වීම, වැය වීම. රුචිය හිතා ගන්න තණ්හාව, මාන්නේ, නැත්නම් ආසාව, ලෝභය. ඒකේ පැටලෙILLක් නැහනේ. ආසා කරන තැන ලෝභය. දෙකම දිදි දිදි තියාගෙන ඉන්න ඌට මේ පා වෙනකම්. තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. පිම්බීම හැකිලිම කෙටි වෙලා සියුම් වෙලා තියෙන අවස්ථාවක ස්වාමීන් වහන්සේ මම නොදැනුවත්ව නිින්දකටපත් වෙනවා වගේ වෙනවා. නින්දකටත් වඩා ස්වාමීන් වහන්සේකත් සිහිනයක්කට යාමක් වගේ දෙයක් වෙලා ටික වෙලාවක් එහෙම පැවතිලා ගැස්සිලා ආයෙත් සතිය එමක් වෙනවා. ඒ අවස්ථාවේදී මට දැනෙනවා මං අරමුණේ නෙවෙයි ඉන්නේ කියන එක. ඒකම මම අරමුණට සිත දානවා. වෙනත් අරමුණක් එන්න කලින්. ඊසේ ඒ විදිහට ආයෙ නවත්තපු තැන ඉඳලා වගේ කරගෙන යනවා. මේ විදිහට ස්වාමීන් වහන්සේ පරයන්ක සමහර පරයන්කවලදී කීප වතාවක් මේ දේ සිද්ධ වෙනවා. ඒ දේ තුලින් භාවනාවට බාධාවක් වෙනවද ස්වාමීන් වහන්සේ? ඔය පැතිකඩ දෙකක් තියෙනවා. අල්ලන හැටියට බාධා වෙනවා. මේකට හිත පිට යනවා කියලා කනගාටුවත් බාධායි. හිත පිට ගියට ආපහු එනවනේ ආවට පස්සේ ආයෙත් අරමුණට යන්න පුළුවන්නේ එහෙම ගියාට පස්සේ හොඳ ධෛර්යයක යනවන ලාභයක් ඉතින් ඒක නෑ එතකොට පිටියාම ගැන කෂ්ඨාතාප වෙන්න. එයා කියනවා මේ නින්දට වැටෙනවා සන්ත බෑ අවදි වෙන්නේ මම හරියටම අරමුණට. මන්ට ඊට පස්සේ භාවනා කරගෙන යන්න පුළුවන් කියලා එයා සත්පුරුසයි. අයියෝ කොච්චර කෙරුවත් ඊට පස්සේ දකින්න ඔබ තම මේක කිය කිය හිටියනම් ඉතින් අසත්පුරුස නෙවෙයි කාලකන්ණි නෙවෙයි වෙන වචන ගොඩක් තියෙනවා කියලා කියනවා. එකම සිද්ධිය විතර යෑම ගැන කතා කරන මනුස්සයා පශ්චාත්තාප වෙනවා. හිත පිට ගියාට එනවා කියන කතා කරන මනුස්සයා සත්පුරුස වෙනවා. ඉතින් හිත පිට යන්නේ නැතුව ඇතුළට එන්න බෑ. ඒක තේරෙනවද? හිත පිට ගියොත් නෑ අපව වෙන්නේ. ඒ නිසා පිට යෑම ගැන කතා කරන්නේ අනේ කොච්චර සස්තියාදු ගියත් මගේ හිත හරි සෝක්කනේ ආපහු ගෙදර එනවනේ. එච්චරයි. ආයි ගෙදර එන එකට උණුතුරක් කරන්න යන්න එපා. යන ගින ගැන කතා කරන්න යන්නත් එපා. ඔය හිතේ ඇති. ඒ නිසා අපි කතා කරන භාෂාවෙන් පේනවා කනවැන්දුමයි කනපින්දමයි චරිචුරුවයි ඒක අනේකා. ඉතින් බුදුහාමරන් කියන්නේ අසත්පුරුෂයයි කියලා. මම නිකන් කාලකන්‍යා කියලා කියනවා. ඒක දිහා සෞතු වැඩේක හැබැයි මම කරන්නේ. හැබැයි ඉතින් කාරණාව ඇත්තයි. කවදාකවත් පරිචිත වෙන කතා කරන්න එපා. කවදාකවත් අහන මිනිහට හොඳක් වෙන්නේ නැහැ. කතා කරන මිනිහට දෙන්නේ. දැන් ඒක වතුර ළඟ ඉඳලා කතා කරද්දී වතුරත් කුණු වෙනවයි කියලා තියෙනවා. වතුරත් කුණු වෙනවයි කියලා තියෙනවා. සතුරු ගැන කතා කරන්න ඒ වතුර පිරිත් වෙනවා. ඉතින් වතුර පිරිත් වෙනවා නම් බ්ලේ පිරිත් වෙනවා කියලා අහන දෙයක්. ඒ නිසා චරිචුරු වෙපා. වැරදිච්ච ඒවා කරන්න බෑ. අපි කොච්චර කළත් බුදුහාමුදුරුවෝ කියපු පාරනේ යන්නේ. අපි මේ හිතලා යනවා නෙවෙයිනේ. වරදින්න පුළුවන්. වරදිව කතා නොකර සිටීම තමයි මෙතන සීලය කියලා සඳහන් කරන්නේ. ඒක ලිගෙන ගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපේ කට ඇරපු ගමන් වැරද්දක්මනේ කියන්නේ. ඒකටමනේ අපි කතා කරන්නේ. හොඳ ගැන කතා කරන්න ගියාම එච්චර කතා කරන්න දෙයක් නැහැ. හොඳයිද? ඔව්. නැත්නම් හොඳයි කිව්ව ඉවරයි. වැරදිච්ච එක නිල් පාටද කහ පාටද අර පැත්තෙන් දාවේ මේ පැත්තෙන් දාවේ කොච්චර දෝ එකම දේ තමයි පෙරල පෙරල කියන්නේ වැරදිච්ච එක. ඒ නිසා හිත පිට යන එක වැරද්දක් හොඳ නැහැ. කතා කරන්න එපා. පිට ගිහ හිත ආවට පස්සේ මම අවදිද අරමුණට යන්න පුළුවන්ද ඊට පස්සේ මට අලුතෙන් පටන් ගත්ත කෙනෙක් යන්න වගේ යන්න පුළුවන් නම් එමසත් තිරියංගන. ඒ මනුස්සයා මේ නව පණක් ලබනවා. එකම දේ. ඉතින් ඒක ගන්න මේ වගේ භාවනා කරන එකතු වෙලා ඒ සාකච්ඡාව ගොඩනගා ගන්නවා. එතන ඊට පස්සේ වැරදි ගැන කතා කරන්න එපා. කවුරු හරි වැරදි ගැන කතා කරුවොත් මතක තියන්න අනේ පව් අප්පා. එමසට දෙන්න තියන දෙයක් දීලා මොකක් මොකෙන්ද ඔබ සතුරු කරන්න පුළුවන් කියලා දීලා පත් උත්තර දෙන්න යන්න එපා. ආහූමි හූමිටි තියන්න යන්න එපා. තිබ්බ ගමන් ගෑවෙනවා තමයි. ඒකයි අපි මෙහෙම නේ අපි වෙන දෙයක් ගැන කතා කරමු. අපි බස් හෝල්ට් එකක් ගැන කතා කරමු. අපි මේ මේ අමගෙඩියක් හැදෙන හැටි කතා කරමු. නෙළුමක් පිපෙන හැටි කතා කරමු කියලා ඊමසේ මේ ට්‍රක් එක මාරු කරන එකයි තියෙන්නේ. නැත්තම් තියෙන හරියක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කනපින්දන් තමයි. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මට නම් සැකයි හැබැයි. තේරෙනවා නම් හොඳයි. එහෙනම් අපි ටයකට ආසන්න කාලයක් අරගෙන තියෙනවා පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට ප්‍රශ්න නැති නිසා අපි මේක පොදු කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರේ නිමාවතේ සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි